नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते කුසල හා අකුසල කියන ඒ කර්ම පිළිබඳව කතා කළේ පසුගිය දිනේ ඒවා අපි අවසන් කළා සම්පන්නී සංඝීසති ධම්ති කාමාවචර කම්මනිච්ඡේව සංඝං ගච්ඡති ඒ කියන ලද <clears throat> විසලදෑරුම් වූ ඒ ඒ කර්ම කාමාවචර කර්මයයි කියන මේ සංඝහයතයේ යන්නේ කාමාවචර කර්ම කියන ගොඩට වැටෙනවා ඒ කියන ලද අකුසල් සිත් 12ක් කාමාවචර කුසල් සිත් 8ක් කියන මේ 20 මේ 20 ලැබෙන විචේතනා කර්ම කියලා දක්වන්නේ. දැන් ඒ කුසල කුසල කර්ම කියන ඒවාට ලැබෙන විපාකයේ කියලා කොටසක් තිබෙනවා. විපාක කියන වචනය විස්තර කර තිබෙන්නේ අඤ්ඤමඤ්ඤ විසිට්ඨානං කුසල කුසලානං පාකාති විපාකා කියලා. ඕනෝනට විරුද්ධ වූ ඔවුන උනට වෙනස් වූ කුසල් අකුසල් කියන මේ වායේ පැසිනු අවස්ථාව නැත්නම් පැසිනු බව විපාක ඒක තවදුරටත් පැහැදිලි කරනවා විපක්ක භාව මාපන්නානං අරූප ධම්මානං ඒතං අධිවචනං නැත්නම් විපක්ක භාව මාපන්නානං කුසල අකුසලානං ඒතං අධිවචනං ඒ පැසිනු බවට පත් කුසල කුසලයන්ට මේ නමක් කියලා. ඒ කුසල අකුසල් කියන මේවා කොට අවසන් වූ කල ඒවා එහෙම පිටින්ම ඉවරයක් වෙනවයි කියලා කියන්නට බෑ. දැන් මේ සිත්නම් ඇති වෙලා නැති වෙනවා තමයි. නමුත් ඒ සිත් ඇති වෙයි නැති වුණත් ඒවායේ යම්කිසි ශක්තියක් තිබෙනවා. අනාගතයේදී ඒ කර්මයාගේ විපාකයක් උපදවන්නේ. ඒකයි කියන්නේ කර්ම ශක්තිය කියලා. ඒ ඒ කර්මයෙන් <clears throat> එක එක කුසල කර්මයකින් හෝ අකුසල කර්මයකින් ඒ ප්‍රතිසන්දියක් දීලා ප්‍රවෘත්ති විපාක උපදවනවා බොහෝම. දැන් අපි නිදර්ශනයකට ගතහොත් කාම අකුසල් සිත් 12ක් තිබෙනවා. අකුසල් 12න් විපාක ඉපදවන් උපදවන්නේ ප්‍රතිසන්දි විපාක. විපාක කියන විපාක කොටස් දෙකක් තිබෙනවා. ප්‍රතිසන්දි විපාකය ප්‍රවෘත්ති විපාකය. ප්‍රතිසන්දි විපාකය නම් මේ කර්මය නිසාම ඒ කර්මයෙන්ම යම්කිසි භවයක උපතක් ලබා දී. වශයෙන් ඇතිවන්නා වූ විපාක සිතට කියන්නේ ප්‍රතිසන්දි විපාකය. එහෙම භවයක් ලැබුණාට පස්සේ ජීවත් වන කාලය තුලදී ලැබෙන විපාක වලට කියන්නේ ප්‍රවෘත්ති විපාක. ඒ පවත්නා කාලෙදී ලැබෙන විපාක ප්‍රවෘත්ති විපාක. කර්මයකගෙන් ගෙන දෙන විපාක අතුරේ ප්‍රධාන විපාකයේ වන්නේ ප්‍රතිසන්දි විපාකය. මොකද ඒ ප්‍රතිසන්දි විපාකය රසයෙන් ලැබෙන ඒ සිතෙන් ඇතම් විටක දුර්ගති ප්‍රතිසන්දියක් ඇතම් විටක සුගති ප්‍රතිසන්දියක් එහෙම ලබා දෙන දුර්ගති ප්‍රතිසන්දියක් ලබා දෙන්නේ අකුසල කර්ම සුගති ප්‍රතිසන්දියක් ලබා දෙන්නේ කුසල කර්ම ඒ මේ කියන ලද කාමාවත් කර්ම 20න් සිත් වශයෙන් 20ක් තිබෙනවා. ඒ 20න් උද්දච්ච සම්පයුක්ත සිතේ කියන අපි ඒක සම්පූර්ණයෙන් කියන්නේ උපේක්ෂා සහගත උද්දච්ච සම්පයුක්ත සිත. ඒ උපේක්ෂා සහගත උද්දච්ච සම්පයුක්ත සිතේ කියන මෝහ මූල අකුසල් සිත් දෙකෙන් එකක් අකුසල් සිත් වලදී අන්තිමටම කියවෙන සිත. ඒ සිත දුබල සිතක්. ඒක එතරම් ශක්තිමත් සිතක් නෙවෙයි. එහි චේතනාවක් තිබෙනවා. හැම සිතකම චේතනාවක් තිබෙනවා. මේ සිතේ චේතනාවක් තිබෙනවා. ඒ චේතනාවක් තිබුණා ඒ සිත ඒ බරපතල අකුසල කර්මයන් සිදු කිරීමට හැකි වෙන සිතක් නෙවෙයි. ඒ නිසා එයින් ප්‍රතිසන්දි විපාක ගෙන දෙන්නේ නැහැ. ප්‍රතිසන්දියක් උපදවන්නේ නැති සිතක්. ඒ ප්‍රවෘත්ති විපාක උපදවනවා. එතකොට අකුසල් සිත් 12න් 11ක් ප්‍රතිසන්දි විපාකත් 12ම ප්‍රවෘත්ති විපාකත් උපදවනවා. කාමාවචර කුසල් සිත් අට ඒ කුසල් සිත් අට ගත්තාම ඒ මුල් එක නැත්නම් ඒ කුසල් සිත් වලින් හතරක් පිළිනවා මේ සුඛ හතරක් දිය හේතුකයි. ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල්සිත විහෙතුක කුසල්සිත. ඥාන විප්‍රයුක්ත ඒ කාමාවචර කුසල්සිත විහෙතුක විපාක කුසල්සිත. මේ විහෙතුක විහෙතුක කියන මේ බව ඒ කුසල්සිත පිළිබඳව ඊටා වැදගත් කාරණා. ත්‍රිහේතුක කුසලය විහෙතුක කුසලයට වඩා බලවත්. ඒ කුසලය පිළිබඳව කතා කරන විට සෝමනස්ස සහගත බවක් හා උපේක්ෂා සහගත බවක් අප ඉගෙන ගන්නවා. ඒ වගේම මේ කුසල් සිත්වල අසංකාරික බවක් හා සසංකාරික බවක් ඉගෙන ගන්නවා. ඒ ඒ කුසල් සිත්වල තිබෙන ඒ සෝමනස්ස උපේක්ෂා සහගත කියන සෝමනස්ස සහගත සහ උපේක්ෂා සහගත කියන ඒ වේදනාව අසංඛාරික සසංඛාරිකයි කියන ඒ දෙහිතය. ඊතරම්ම වැදගත් නැහැ. කුසල් සිතේ තිබෙන වැදගත් තැන තමයි ඒ සම්න මේ ඥාන සංප්‍රයුක්ත වීම හා ඥාන විප්‍රයුක්ත වීම කියන්නේ. ඥාන සංප්‍රයුක්ත කුසලය තමයි බලවත්. ඒ ඥාන සංප්‍රයුක්ත කුසලය ත්‍රි හේතුකයි. ඒ ත්‍රි හේතුක කුසලයක්ම සිදු කොටයි කෙනෙකුට ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ලබා ගන්නට හැකි බව. ඒ ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් කළපව ප්‍රතිසන්දියක් ලබන්නට හේතු වන ත්‍රිහේතුක කුසලය බලවත් ත්‍රිහේතුක කුසලයක් වන්නට ඕන. එතන ඒ කුසලය ඒ කුසල් සිත නිසාම වරක් උපන් කමනින්ම ඒ බලවත් සිතක් යයි කියන්නට බෑ. කුසල් සිතට කුසල් සිත් වලින්ම ලැබෙන උපකාරය පිළිෙන්නට ඕන. කුසලයට අකුසලයෙන් ලැබෙන්නේ අනුපකාරයක් මිසක උපකාරයක් නෙවෙයි. කුසලයෙන් අකුසලයට කියන්නේ අකුසලය දුර්වල කරනවා වගේම දැන් නැති කරන්නටත් පුළුවන් කුසලයෙන් තමයි අකුසල. අකුසල කියන ඒවා කුසලයට කුසලය දුර්වල කිරීමට කාරණයක්. ඒ නිසා කුසලයක් කරන කරන අවස්ථාවේදී හා ඊට පෙර ඊට පසුවත් ඒ ළඟ ළඟම අකුසල් සිත් උපන්නොත් කුසලය බලවත් එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කුසලය උසස් එකක් වෙන්නේ. එහෙම නොවන කුසලයක් තමයි ඒ ත්‍රි හේතුක ඕමක කුසලය කියන්නේ. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලය උසස් එකක්. ඒ ත්‍රි හේතුක වූ පමණම ප්‍රමාණවත් නැහැ කියන්නේ උත්කෘෂ්ඨ කුසලයක් නූණු ත්‍රි හේතුක කුසලය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ගෙන දෙන්නේ නැහැ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ගෙන දෙන්නට නම් එය උත්කෘෂ්ඨ කුසලයක් වෙන්නට. ඒ උත්කෘෂ්ඨ කුසලයක් කරගන්නට කෙනෙක් නිරතුරු මේ කුසල් සිත් උපදවාගෙන වාසය කිරීම ඉතාම වැදගත් කාරණයක්. දැන් එහෙම සැලකන විට නිතර භාවනා මානසිකාරයෙන් යුතුව සිටින කෙනෙකුට විවේචක උත්කෘෂ්ඨ කුසලයක් කරගන්නට පහසු වෙනවා. හැමතිස්සෙම සිහියෙන් යුතුවයි වාසය කරන්නේ. ඒ සිහියෙන් යුතුව වාසය කිරීම හේතු කොටගෙන අකුසලයන්ට උපදින්නට අවස්ථා ලැබෙන්නේ නැහැ. කුසල් වලින්ම යුක්ත වූ චිත්ත પરම්පරාවක් ඇතිවන්නේ. ඒ නිසා තමන් දානයක් දෙනවා නම් වෙනත් පින්කමක් කරනවා නම් ඒ කරන විටත් උපදින්නේ කුසල. මේ කුසලයෙන් ඒ ඒ කරන අවස්ථාවේදී ඇතිවන කුසලයට උපකාරයක් කරා බලවත් වීමට. එවැගේම ඒ කුසල ක්‍රියාව කරලා අවසන්. කෙනේ තමන් භාවනාමය ක්‍රියාවක নিরතුරු තමන්ගේ සිත පවත්වන කෙනෙක් නම් මේ ක්‍රියාවට අනුතුරුවත් උභාවනාව යෙදෙන. ඒ නිසා එතකොටත් ලැබෙන කුසල. එතකොට මුල මුලත් කුසල්, නැදත් කුසල්, අදත් කුසල්. ඒ විදිහට নিরතුරු කුසල් සිත් ඇති කරගන්නා අයට තමා ඒ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කර ගැනීම ලෙහෙසිවන්. ඒ ඒ එවැගේ මේ කුසලය කරන කොටත් අපි දන්නවා භාවනාව මානසිකාරය නිරතුරු පවත්වාගෙන සිටින අය වත් තමන් කුසල් කරන අවස්ථාවේදී තමාගේ කුසලය දුර්වල කිරීමට හේතු වන අත්ුක්කංශන පරවම්බන කියන මේවා ඇති කරගත යුතුද නැහැ. අත්ුක්කංශනය කියන්නේ තමා උසස් කොට සලකා ගැනීම, පරවම්බනය කියන්නේ අනුන් සලා පහත් කොට දැකීම, බැලීම, හිතීම. එහෙම මේවා කරනවා නම් අපි මේ විදිහේ කුසල් කරන්නේ, මේ විදිහේ කුසල් කරන්නට අපට මිසක වෙන කාටවත් බෑ. ඔය ආදි වශයෙන් තම තමන් කරන කුසලයේ පිළිබඳව උමනා නැති විදිහට හිතන අය සිටිනවා. එහෙම කිරීමෙන්ද ඒක මානය. ඒ නිසාද තනත්තාගේ කුසලය දුර්වල වෙනවා. ඒ නිසා කුසල් කරන තනත්තා හැම විටම ඒ මානාදී අකුසල ධර්මයන්ට සිතට නැගෙන්නට ඉඩ නොදී තමන් කරන කුසල් කරන්නට. නිරතුරු සිහියෙන් යුතුව වාපය කිරීම කුසලය කරන කුසල ක්‍රියාව බලවත් කිරීමට කාරණයක්. නිසා පෙරපසු සිත් වලින් ලැබෙන කුසල් සිත් වලින් ලැබෙන උපකාරයේ ලක් ඒ ත්‍රි හේතුක කුසල කර්මය තමා ත්‍රි හේතුක උත්කෘෂ්ඨලක්. එහෙම උපකාරයේ නොලබෙ මුලින් හා හෝ අගින් හෝ අතවිටක දෙකෙන්ම හෝ ඒ දෙකෙන්ම හෝ ඇතිවන අකුසලයන්ගෙන් පීඩාවන කුසලය බලවත් උසස් එකක් වන්නේ නැහැ. කරන අවස්ථාවේදී Taman මේ ඥානය උපදවාගෙන කරන්නට හැකි. එහෙම වුණත් ඊට කලින් හා එකලාට පසුව හෝ මේ දෙකෙන් කොයි එක අවස්ථාවකදී හෝ එහෙම නැත්නම් අවස්ථා දෙකේදීම හෝ අකුසල් උපදවා ගත්තනම් අර ඇතිවෙන කුසලයට මේ අකුසලයෙන් උපකාරයක් නොලැබෙන බැරි. ඒක දුර්වල. අන්න ඒ විදිහට ත්‍රි හේතුක කුසල කර්මයම ත්‍රි හේතුක උත්කෘෂ්ඨය ත්‍රි හේතුක ඕමකය කියලා. දෙකකට බෙදා දක්වනවා. ඒක උත්කෘෂ්ඨ කුසලයෙන් ගෙනදෙන විපාකය තරම් උසස් විපාකයක් ඕමක කුසලයෙන් ගෙන දෙන්නට බෑ. එබැවින් ඒ උත්කෘෂ්ඨ ත්‍රි හේතුක කුසල කර්මය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්ම දෙනවා. ඕමක ත්‍රි හේතුක කුසල කර්මය ද්වි හේතුක ප්‍රතිසන්දියක් දෙනවා. ඒ ඕමක ත්‍රි හේතුක කුසල කර්මයක් ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් විපාක දානෙහිදී සමාන වෙනවා විපාක දීමේදී සමාන වෙනවා ත්‍රි හේතුක ඕමක කුසලය හා ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලය ද්වි හේතුකේ කියේ අමෝහය හැර අලෝභ අදෝස කියන හේතු දෙකෙන් යුක්ත ඥාන විප්‍රයුක්ත කුසලය ඒ ඥාන විප්‍රයුක්ත කුසලය පෙරපස සිත් වලින්වත් උපකාරය කරන කොටගෙන උත්කෘෂ්ට වූ කල්හි ඊට කියන්නේ විහෙතුක උත්කෘෂ්ට කුසලය. ඒ විහෙතුක උත්කෘෂ්ට කුසලයෙන් දෙන ප්‍රතිසන්දි විපාකය විහෙතුක විපාක. ඒ ඒ හරියට ත්‍රි හේතුක ඕමක කුසලයෙන් දෙන විපාකයට සමානයි. විහෙතුක අපි එහෙම කලකතොත් ඒ තනත්තා කළ කුසලය සිතක් වශයෙන් දක්වනවා නම් අප කියමු සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල. නමුත් ඒ කුසලය සිදු කරගන්න අවස්ථාවට పూర్වයෙහි ඔවුන් මේ දේවල් අකුසල් වලින් යුක්ත සිත් ඇති වේ හිටිනවා. එහෙම නැත්නම් ඊට පස්සේ ඒ විදිහට අකුසල් සිත් වලින් පිරිවරාගත්ත කුසලයක් නම් අර ත්‍රි හේතුක කුසලය ඒක දුර්වල වෙනවා. ඒක පහත් එකක්. ඕමකේ කියේ නිසා. ඒ ඕමක ත්‍රි හේතුක කුසලය විපාක දෙන අවස්ථාව එන විට අපි ගන්නමු ඒ තරත්තා සිදු කළ ඒ කර්මයම මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටිනවා. එතකොට මේ කර්මය ත්‍රි හේතුක ඕමක කර්මයක් කුසල කර්මයක්. ඒ ත්‍රි හේතුකෝලක කුසල කර්මය නිසායි ඊළඟට එතනට ප්‍රතිසන්දිය ලැබෙන ප්‍රතිසන්දි විපාක. ඒ ප්‍රතිසන්දි විපාකය ත්‍රි හේතුක වන්නේ නැහැ. ඒක ද්වි හේතුක එකක්. කොහොමද එතකොට ඒකිට කොයි විදිහකට නම් කරන්නට වන්නේ? ඒ සෝමනස්ස උපේක්ෂා කියන ඒ දෙහෙදේ නැතිව හෝ ඇතිව හෝ අපිට ඕනම් කියත ඇති සෝමනස්ස සහගත ඥාන විත්ත යුක්ත අසංඛාරික සසකාර්කාදී වශයෙන් තියෙන ඥාන විත්‍රයුක්ත සිතක් විපාක සිතක් ප්‍රතිකාම්බි සිත වශයෙන් ලැබෙනවා. ඒකට කරන අවස්ථාවේදී ත්‍රි හේතුක කුසලය පෙරපසු සිත් වලින් උපකාරයේ නොලද බැවින් දුර්වල වෙලා විපාක දෙන අවස්ථාව වන විට එයින් ගෙන දෙන්නේ දි හේතුක විපාක. එවිට ඒ තනත්තා උපතින්ම ඥානවන්තයෙක් නොවේ. ඒ කියන්නේ උපතින්ම මෝඩයෙක් කියන එක නෙවෙයි. උපත සමග ඒ ඉදීම් වශයෙන් ලැබෙන ප්‍රතිසන්දි සිතක් සමග ප්‍රඥාව කියන ඥානය යෙදෙන්නේ නැහැ ඒ සිතේ. ඒ නිසා ඒක ඥාන විප්‍රයුක්ත කියන්නේ ඒ ඥාන විප්‍රයුක්ත ප්‍රතිසන්දියක් ලබන. ඒක උපත්යෙන්වත් නුවණක් නැහැ. ඒකයි ඒ ඥාන විප්‍රයුක්ත ප්‍රතිසන්දියෙන් අදහස් කරන්නේ. ඉතින් එහෙමනම් ඒ තනස්සාට ඒ ජීවිත කාලය තුලදී ඒ ලක් ජීවිතය කාලය තුලදී Taman කොයිතරම් උත්සාහ කළා ශාසනය යක් ලැබිලා ඒ ශාසනා එයි උගත් වෙන කරුණ අනුව පිළිපැද සීල සමාධි ප්‍රඥාවන් වැඩිම සිදු කළත් ඒ ජීවිතෙහිදී ඒ තනත්තාට ඥානයක් උපදවා ගන්නට ලැබෙන්නේ නැහැ මාර්ග ඵලයක් ලබන්නටත් බෑ. හේතුව උපතින්වත් නුවණ නැති බැරි. අනේ නිසායි මේ ත්‍රිලේතුක කුසල් කිරීම වගේම ඒ කුසලය උත්කෘෂ්ඨ කුසල් කුසලයක් කර ගැනීමේ තියෙන වැදගත්කම. විහෙතුක ප්‍රතිසම්පියක් ලබොත් උපතින් ලක්ඥානේන. ඒක නැත්තා උත්සාහ කරා. ඒ ඒක ඔහුට ඒ උත්සාහය වර්තවණේ එකක් නෙවෙයි. ඒ ජීවිතෙහිදී ලබන ප්‍රතිඵල උසස් ප්‍රතිඵලය ලබා ගන්නට බැරි නම් එය ඔහුට අනාගත ජීවිතය යහපත් කර ගැනීමට කාරණයක් වෙනවා. කාරණයක් වෙනවා. නමුත් ඒ ජීවිතයේදී ඒ ප්‍රතිසන්දී ලබ විහෙතුක ප්‍රතිසන්දී ලබ ජීවිතයේදී ඔහුට ඒ ඒ උසස් ප්‍රතිඵල ලබා ගන්නට බැරි වෙනවා. අනේ නිසායි මේ ප්‍රතිසන්දී ය ත්‍රිහෙතුක වීම මේ තියෙන වැදගත්කම. බුදුරජාණන් වහන්සේ අර දේවතා සංයුක්තකයේදී සීලේ පතිත්ථාය මරෝ සපඤ්ඤෝ කියන සපඤ්ඤෝ කියන නමින් හඳුන්වුවේ අර ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලක් පුද්ගලයා සපන්. ඔහුටයි අර චිත්තං සංඥාන්ත භාවයන් කියන සමාධියක් ප්‍රඥාවක් කියන විදර්ශනා ප්‍රඥාවක් වඩලා මේ કૃષ્ණා අවුල කපා දමන්නට ඇති වෙනවා කියන්නේ. උපතින්ලක් නුවණ ඇති තැනක්. දැන් එවිට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් සිදු කළ තැනට එහි විපාක ජීවිතන අවස්ථාවේදී එක ප්‍රතිසම්පියක් දීලා විපාක ඒ ජීවිතය තුළදී විපාක 16ක් ලැබෙනවා. විපාක 16යි කියවේ ඒ සහේතුක විපාක අටක්. සෝමනස්ස සහගත ඥාන සම්පූර්ණ අසංකාරික විපාක පිටාදි වශයෙන් වෙන ඒ සහේතුක විපාක අටක් අහේතුක කුසල විපාක අටක්. අහේතුක කුසල විපාකෙන් කිව්වේ කුසල විපාක උපේක්ෂා සාධක චක්කු විඥානය, සෝත විඥානය, ඝාන විඥානය, සුඛ සාධක කාය විඥානය, උපේක්ෂා සාධක සම්පතික්කනේ, උපේක්ෂා සෝමනස්ස සාධක සම්පීරණය, උපේක්ෂා සාධක සම්පීරණය කියන අන්න ඒ අටක්. මොකද කුසලයේට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයට ලබන ලැබෙන විපාක 16ක් ලැබෙනවා. ඒ ජීවිතයේදී එහෙම ලැබෙනවා. ඒ ඉතින් අපි දන්නවානේ ඒ ඒ ලැබෙන විපාක පිළිබඳව මේ පිනතුන්ට දැන් වැටහීමක් ඇති. අප ඉගෙන ගත්තා ඒ සිත් ලැබෙන අවස්ථාවන් ගැන, චිත්ත වීතිවල ලැබෙන හැටි. ඒ චක්ක විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, සම්පටිච්ඡන, සම්පීර්ණ කියන ඒවා ලැබෙන හැටි. ඊළඟට කලාරම්ම. අන්න ඒ ඒ විදිහටයි ඒ විපාක ලැබෙන්නේ. චක්කු විඥාන ආදී තියෙනවා දස්සන සවන භායන සායන කුසන සම්පටිච්ඡන සම්පීරණ ඊළඟට ඒ සම්පීරණ තුනේ මහා විකාක අතේස්තිරෙනවා සදාරම්මන කියන කෘත්‍ය. අනේ ඒ කෘත්‍යයන්ගේ වශයෙන් චිත්ත වීති වල ලැබෙනවා ඒක. ඒවයි විපාක වශයෙන් ලැබෙන්නේ. අනේ ඒක තේරුම් ගන්නට ඕන. ඒකට ඒ පවත්නා කාලයේදී විපාක 16ක් එක ප්‍රතිසන්දියක් දීලා විපාක 16. ඒසෝ ත්‍රිහේතුක කුසල් සිත් හතර පිළිබඳවම එයයි සත්‍යය. ඊළඟට ත්‍රිහේතුක කුසල් කියලා. ඒ ඒ ත්‍රිහේතුක කුසල් ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් දෙන්නේ නැහැ. ත්‍රිහේතුක උත්කෘෂ්ඨ වුණොත් ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් දෙනවා. ත්‍රිහේතුක ඕමක වුණොත් අහේතුක ප්‍රතිසන්දියක් දෙනවා. ඒක උත්කෘෂ්ඨ වමත වීම අර ත්‍රි හේතුක කුසලයට කී විදිහම තමයි. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් දෙන ප්‍රතිසන්දිය ද්වි හේතුක. පවත්නා කාලයේදී විපාක වශයෙන් ඒ ත්‍රි හේතුක විපාක ඒ සිත නිසා ගෙන දෙන්නේ නැහැ. පවත්නා ප්‍රතිසන්දි වශයෙන් ගෙන දෙන්නට බැරි නම් ප්‍රවෘත්ති වශයෙන් ගෙන දෙන්නේ නැහැ. එනිසා ඒ ත්‍රි හේතුක විපාක හතර හැර ඉතිරි විපාක ලැබෙනවා. ඉතිරි ඉතිරි විපාකයේ කිව්වේ ඒ කුසල විපාක වශයෙන් ලැබෙන ඥාන විප්‍රයුක්ත විපාක හතර. ඥාන විප්‍රයුක්ත විපාක හතරක් තියෙන්නේ ඒ හතරක් අහේතුක විපාක අටක් කියන දොළහක් ලැබෙනවා. ඒ ද්වි හේතුක ප්‍රතිසම්පියක් ලැබෙනවා. ද්වි හේතුක කුසලය ඕමක වුණොත් එවිට ලැබෙන විපාකය ප්‍රතිසන්දි විපාකය අහේතුක. විහෙතුක ඕමක කුසලයෙන් ගෙන දෙන්නේ අහේතුක විපාක. අප දන්නානේ දැන් කුසල් කවර හෝ කුසල ක්‍රියාවක් සිදු කරන අවස්ථාවේදී ලැබිය හැකි පහළම කුසලයේ කියන්නට ඕන ද්විහෙතුක කුසලය. දැන් අපි මොන මොන කර්ම කරනවද? අපි දාන සීල භාවනා අපචායන වේයාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන දිට්ඨිචු කම්ම කියන ඒ වශයෙන් හෝ එහෙම නැත්නම් සතුන් දැරීමෙන් වැළකීම සොරකම් කිරීමෙන් වැළකීම ආදී වශයෙන් කියන ඒ කුසලයන් සිදු කරන අවස්ථාවලදී අපට උපදින්නේ මේ කාමාවචර කුසල් සිත්. ඒ කාමාවචර කුසල් සිත් උපදනා ඒ අවස්ථාවේදී එය ත්‍රි හේතුක කුසලයක් වන්නටත් පුළුවන්. නුවණ උපදවා නොගත්තොත් දි හේතුක කුසලයක් වෙනවා. ඒ ඒ දි හේතුක හෝ ත්‍රි හේතුක කුසලය දරපසු සිත් වලින් ලත් උපකාරය කරන කොටගෙන උත්කෘෂ්ඨ වෙනවා මෙන්න ඒ පෙරපසු සිත් වලින් අනුපකාරය උදව් ලැබුණොත් ඒ කියන්නේ උදව්ව කියන්නේ මේ බලවත් වීමට උදව් නොලැබුණොත් ඒ දුර්වල වෙනවා හෝමක ඒ හෝමක කුසලයෙන් ඒ කුසලයට සමානම විපාකයක් ගෙන දෙන්නේ නැහැ. ඒකයි තේරුම් ගන්නට. කියන්නේ ත්‍රි හේතුක හෝමකයෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් දෙන්නට බෑ. ද්වි හේතුක හෝමකයෙන් ද්වි හේතුක ප්‍රතිසන්දියක් දෙන්නට බෑ. ඉතල පහක් යනක. ප්‍රතිසන්දිය පහක් ප්‍රතිසන්දියක් ලැබෙනවා. හේතුකෝම කියන හේතුක ප්‍රතිසම්පියක් දෙන්නේ. හේතුකෝම කියන අහේතුක ප්‍රතිසම්පියක්. හේතුක උත්කෘෂ්ඨ වුණොත් හේතුක ප්‍රතිසම්පියක් දෙනවා. හේතුක උත්කෘෂ්ඨ වුණොත් හේතුක ප්‍රතිසම්පියක් දෙනවා. එතකොට හේතුක ප්‍රතිසම්පියක් ලක් කෙනෙකුට ලැබෙන විපාක කුසල විපාක වශයෙන් ලැබෙන ඒවා කියනවා දාස. අහේතුක කුසල විපාක 8යි, සහේතුක කුසල විපාක 8යි. දාස. හේතුක ප්‍රතිසන්දියක් ලක් කෙනෙකුට අර හේතුක විපාක ලැබෙන්නේ නැහැ. ඥාන සංප්‍රයුක්ත විපාක ලැබෙන්නේ නැහැ. එහෙනම් ඥාන විප්‍රයුක්ත විපාක හතරක් අහේතුක විපාක අටක් කියන 12යි. සුගති අහේතුක ප්‍රතිසන්දියක් නම් ලැබියේ කුසලය ද්වි හේතුකයි නමුත් ඕමකයි. ඒ කර්ම කොටගෙන ඒ තැනත්තා ඒ ලබන ප්‍රතිසන්දිය අහේතුක සුගති අහේතුක ප්‍රතිසම් ජාත්‍යම් දාදී ඒ දක්වන සුගති අහේතුක ප්‍රතිසම් ඒ සුගති අහේතුක ප්‍රතිසන්දිය ලක් කෙනෙකුට විපාක වශයෙන් ලැබෙන්නේ අහේතුක විපාක ප්‍රතිසන්දියක් අහේතුකයක් සෝමනස්ස සම්පීරණ නේ උපේක්ෂා සම්පීරණ උපේක්ෂා සහගත අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීරණයක් ළඟට ප්‍රවෘත්ති කාලෙහිදී අහේතුක විපාක 8 අහේතුක විපාක 8ක් කියන්නේ උපේක්ෂා සහගත චක්ක විඥානයේ සෝත විඥානයේ ආදි වශයෙන් අන්න අන්න එහෙමයි ඒ වල්ලදේ දැන් මේ ඒ කාමවචර කුසලයන්ගේ විපාක කාම භූමියේදී පමණක් නොවේ රූප භූමියේදී ලැබෙනවා ඒ ඔක්කොම නෙවෙයි. සමහර. දැන් රූප භූමියේ කියනකොට රූපාවචර භ්‍රම ලෝක පිළිනවනේ. අසංඥ සත්‍යයක් එක්ක 16ක්. ඉතින් සිත් පිළිබඳව කතා කරන විට සිත් ලැබෙන තැන් ගැන කතා කරන විට අසංඥ සත්‍යය අත්හරින්නට ඕනේ. ඒ සිත් ලැබෙන්නේ නැති දැන. අනිත් භ්‍රම ලෝක තිබෙනවා 15ක් සුද්ධාවාස පහක් එක්ක. ඒවායේ භ්‍රම යනත ඇස් තිබෙනවා. ඔවුන්ට කන් තිබෙනවා. ඒ ඇස් තිබෙනවා කන් තිබෙනවා කියන්නේ ඔවුන් දකිනවා ඒ වගේම අහනවා. ඔවුන්ට ආග්‍රහණය කිරීමේ ඒ ගඳ සුවඳ දැන ගැනීමේ ශක්තිය නැහැ. ඒ වගේම රස දැනගන්නත් ඔවුන්ට නැහැ. කයෙහි ගැටෙන දේවල් දැන ගැනීමක්ද ඔවුන්ට නැහැ. ඒ ධාන ප්‍රසාදය, විවහා ප්‍රසාදය කාය ප්‍රසාදය කියන ඒ ප්‍රසාද භ්‍රම විනට නැහැ. ඒ නිසා ධාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන ඒවා ලැබෙන්නේ නැහැ. අස් කන් කියන මේවා පිළින බැවින් දැකීමයි ඇසීමයි වෙනවා. ඒකට දැකීම ඇසීම වශයෙන් ලැබෙන්නේද විපාක. විපාක. ඒ භක්මයේ පුතකෝ ඉෂ්ට ප්‍රිය මනාප රූපයක් දක්නට ලැබෙනවා නම් උපදනා වූ ඒ චක්කු විඥානය කුසල විපාක. ශබ්දය ඉෂ්ට ශබ්දයක් ඇසීමේදී ඇතිවන්නේ කුසල විපාක සෝත විඥාන. ඉතින් ඒ අනුසාරයෙන් ගන්නට ඕනේ සම්පටිච්ඡනය, සම්පීරණය කියන ඒවා උපදී. බ්‍රහ්ම විනක අප ඉගෙන ගත්තා රූප ලෝකයේහි ඒ සදාරම්මන උපදින්නේ නැහැ. ඒ නිසා මහා විපාකාත කියන ඒවා එහි ලැබෙන්නේ නැහැ. මහා විපාකාත ලැබෙන්නේ නැහැ. මේ මහා විපාකාත කරන කෘත්‍ය තිබෙන්නේ ඒවා තේරුම් ගන්නට ඕනේ. අපි ඉගෙනගත්ත මෙතෙක් ඉගෙනගත්ත කරුණු ඒ ඒ තැන්වලට දාන්නට ඕනේ. එතකොට කාරණේ ගැටෙනවා. අපි ඉගෙනගත්ත කෘත්‍ය වලදී සදාරම්මන කෘත්‍ය ඒ ධක්මයිනට නැහැ. සදාරම්. දැන් මහා විපාක අතේ කෘත්‍ය වශයෙන් සැලකෙන විට කෘත්‍ය හතරක් අපි ඉගෙන ගන්නවා. මහා විපාක අත. කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික විපාක පිට ආදී වශයෙන් ඉගෙන ගත්තේ යාත්‍ය. ඒ අතෙහි කෘත්‍ය තිබෙනවා හතරක්. පටිසන්ධි භවාංග ස්තුති සදාරම්. ඉතින් පටිසන්ධි භවාංග ස්තුති කියන ඒවා මේ කාම විපාක කියලා දෙන්නට බෑනේ. කටිසන්ධිය කාම ලෝක ප්‍රතිසන්ධිය කාම භූමියේ ප්‍රතිසන්ධියක් දෙන්නේ. ඒ කාමාවචර විපාක. ඒ රූප ලෝකයේ ඒව නෑ. එතකොට කටිසන්ධි භවාංග සිටි ඉවත් කරනවා. එතන ඒ වශයෙන් මේ විපාක සිට ලැබෙන්න බෑ. අනික සදාරම්ම. සදාරම්මන කෘත්‍යයේ මේ බබලෝ නැති නිසා සදාරම්මන වශයෙන් මේ සිත් උපදින්නට ඒ නිසා ඒ මහා විපාක අසම භක්මයිනට නූපදනා වූ සිත් ඒකට ඕනට උනත් ලැබෙන්නේ අර චක්කු විඥාන, සෝත විඥාන, සම්පටිච්ඡන, සම්තිරණ ඒ කියන මේ අහේතුක කුසල විපාක. එහෙමයි ඒ කුසලයන් කරන කොටගෙන ඕනට ලැබෙන්නේ. දැන් අපි ඒ පිළිබඳව කතා කළා ඇති. තව ඕන අපිට පස්සේ කියත හැකි ගැන ඊළඟට තියෙන්නේ රූපාවචර කුසල. රූපාවචර කුසලං පන මනෝ කම්ම මේවයි. රූපාවචර කුසලය පිළිබඳව කතා කරන විට අපට කියන්නට බෑ කායද්්වාරෙහි උපදනා රූපාවචර කුසල කර්මයක් ගැන එහෙම නැත්නම් වාග්්වාරෙහි උපදනා රූපාවචර කුසල කර්මයක් ගැන එහෙම කතා කරන්නට බෑ දැන් කායද්්වාරෙහි වාග්්වාරෙහි උපදනා කාමාවචර කුසල කර්මයන් ගැන අපිට කියත හැකියි කුසල කර්ම ගැනත් කියත හැකි අකුසල කර්ම ගැනත් කියත හැකි. කායද්්වාරෙහි උපදින වාග්ද්වාරෙහි උපදින. දැන් ඒ කායද්්වාරෙහි උපන්නා ඒ කුසලයේ වශයෙන් දක්වන්නට තිබෙන්නේ මේ ශෝමනස්සකාගත ඥාන සම්ප්‍රයුක්ත සංඛාරික ආදී වශයෙන් එන ඒ කුසල් සිත් අතර. කාමාවචර කුසල් ගැන කතා කරනවා. රූපාවචර කුසල් කියන ඒවා ඒ විදිහට ඇති වෙන ඒවා නෙවෙයි. කර්මයක් වන්නට බෑ වාක් කර්මයක් වන්නට බෑ මනක් කර්මයක්මයි ඒ නිසා මේ පිටුම් දන්නවනේ ඒ රූපාවචර කුසල් සිතක් උපදවා ගැනීම සඳහා කුමක්ද කරන්නේ දන් දෙනවද වෙන වෙනත් පින්කමක් කරලා රූපාවචර කුසලයක් උපදවා ගන්නද බෑ ඒ රූපාවචර කුසල කර්මයයි කියන ධානයක් උපදවා ගන්න භාවනාවෙන්මයි ඒ භාවනාව මනෝද්වාරික වූම ක්‍රියාවක් හැටියට කරන්නේ. මනෝකම්ම මේව කියේ මනස් කර්මයක්මයි ඒක. ඒ වගේම එය පංච භාවනාමයක්. ඒක භාවනාමයක්. කියන්නේ භාවනාවෙන් හට ගන්නා එකක්. භාවනාවෙන් තොරව උපදවා ගන්නට පුළුවන් එකක් නෙවෙයි. භාවනාමයන් අප්පනාප්පක්ක. ඒ වගේම අර්පණාප්‍රාප්තයි. දැන් අර්පණාවේ කියන්නේ ධ්‍යානයේට පැමිණීමම තමයි එතන අප්පනා කියන්නේ. අර්පණාව අප්පනාව කියන්නේ විතර්ක චෛතසිකයට දෙන නමක්. විතර්ක චෛතසික. තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපණා සම්මා සංකප්පෝ ඔය විදිහට ඒ විතර්කයට නම් තිබෙනවා. ඒ එකක් තමයි අප්පනාච. අප්පේ තීති අප්පනාච. පැමිණේනුයි අප්පනා නමි. මේ කුමටද පැමිණෙන්නේ? දැන් ධ්‍යානයක් උපදවා ගැනීම සඳහා කරන භාවනාවේදී මේ විතර්කයේ උපකාරය ඒ භාවනාමය සිත්වලට අතිශයින්ම වමනා කරනවා. විතර්කයෙන් කරන්නේ නැවත නැවත නැවත නැවත අරමුණට සිත ගෙන යන බව. ඒකයි අරමුණට සිත නැංවීම විතර්කයයි කියන්නේ. ඒ නිසා මේ භාවනාමය භාවනාම භාවනා ක්‍රියාවෙන්ම භාවනාවෙන්ම උපදවා ගනු ලබන කුසලයන්ට කියන්නේ අර්පණා කුසල්. ඒ එහෙම උපදවන ජවන්වලට කියන්නේ අර්පණා ජවන් අර්පණා ජවන්. ඒ අර්පණා කියන නම විතර්කයටයි දෙන්නේ. එතකොට ඒවට අර්පණා ජවන් කියන්නේ ඒ විතර්කයේ උපකාරය නොනැතිව ලබන්නට බැරි. විතර්කයේ උපකාරය නිසාම ලබන සිත් බැවින් ඒවාට අර්පණා සිත් කියලා නමක් තියෙනවා. ඒ අර්පණාවේ කියන්නේ ඒ ධ්‍යානයට පැමිණීම අපේක්ෂා කොටයි. දැන් සමාධිය ගැන කතා කරන විට සමාධියේ තිබෙනවා අවස්ථා තුනක්. පරිකර්ණ සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය. පරිකර්ණ සමාධිය භාවනා කරන අවස්ථාවේදී භාවනාවේ පටන් ගත්ත තැන් පටන් මුල සිට ඒ භාවනාව දියුණු වෙගෙන යන අවස්ථා දක්වාම කියන පරිකර්ම සමාධිය. උපචාර සමාධියයි කියන්නේ නීවරණ යටපත් වූ අවස්ථාවේ කතා. පවත්නා වූ සමාධියට කියනවා උපචාර සමාධිය. ඒ ධානාංග සියල්ලම ඒ ධ්‍යාන ධර්ම වශයෙන් මේ අර්පණාවට තැනීම වෙන අවස්ථාවේදී ඒ කියන්නේ ධ්‍යාන ධර්ම සියල්ලම ධ්‍යානයේ කීවේ ධ්‍යාන වශයෙන් දැකෙන ධ්‍යානාංග වශයෙන් දැක්වෙන ධර්ම සියල්ලම ඒ තරම් ප්‍රමාණයෙන් පරාපිරමෙන් ශක්තියෙන් යුතුව පහළ වෙන අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාවේදී තමයි කියන්නේ අර්පණාවට ලැබුණා කියලා. ඒ ධානයේ අවස්ථාව. අපි ඒක ඉගෙන ගත්තේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨමධ්‍යාන කුසල චිත්තේ කියලා අන්න ඒ විදිහට ඒ විතර්කාදී ඒ ධර්ම සියල්ලම දැන් අපිට ගණිත තියෙන විතර්කය නමුත් ඒ දැන් තියෙන විතර්කය ධානාංගයක් තමයි දැන් ඒකත් ධානාංගයක් විතර්කයේ කොයි අවස්ථාවේදී උපන්නා ඒකට ධානාංගයක් කියනවා නමුත් ඒ අපට දැන් උපදනා වූ සිතට කියන්නේ නෑ ධ්‍යාන සිතක් කියලා. ඒකට ඒ විතර්කය ධ්‍යාන තත්වයට දිනුවූ අවස්ථාවක් නෙවෙයි මේ අවස්ථාව. ධ්‍යාන තත්වයට ආවම අර ධ්‍යානයේ උපදවා ගැනීම සඳහා යොදාගත් අරමුණ යමක් නම් ඒ අරමුණේ අරමුණයි සිතයි දෙකම වෙනස් කරගන්නට බැරි විදිහට හරියට ඒකේ ගිරුණු වගේ ගිලිලා වගේ ඇතිවෙන තත්ත්වයක්. එහෙම අවස්ථාවක් වෙනවා. ඒ ධර්ම සියල්ලම දියුණු ඒ ප්‍රමාණයට දියුණු අන්න ඒ අවස්ථාවේදී තමයි කියන්නේ අර්පණා සමාධිය අර්පණාවට පැමුණුණා. ධානයට පැමුණුණයි කියලා. ඒ ධානයේ කියේ මෙතන අර්පණා කියලා දක්වන්නේ ධානයේද. අර්පණාපත්ත. ඒ අර්පණාවට පැමුණුණු සිතක් වෙනකොට. අර්පණා પ્રાપ્ત නූනු ඒ ධ්‍යාන සිතල සිතක් කියලා එකක් නෑ. අර්පණාප්‍රාප්ත වූ ධානය සිතක් කියලා සිතක් දක්වන්නට. අර්පණාවට ලැබුණු එක තමයි ධානය. ඉතින් එහෙම අර්පණාත්‍ය වෙනවා ලෞකික අර්පණාත්‍ය වෙනවා ලෝකෝත්තර අර්පණාත්‍ය. ලෞකික ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන ලෞකික ධ්‍යානයේ කීවේ රූපාවචර අරූපාවචර ධ්‍යානය ඒවා ලෞකික ලෝකෝත්තර ධ්‍යානය කියන්නේ සෝවාන් ආදී මාර්ග ඵල ඒවා ලෝකෝත්තර ධ්‍යාන. එනිසානේ යස්මින් සමයේ ලෝකුත්තරං ධ්‍යානං භාවේති නීයානිකං අපචේදාමි විත්තිගතාමං පහනාය පඨමාය භූමියාපත්‍ය ආදි වශයෙන් වදාරලා තිබෙන්නේ ඒ ලෝකෝත්තර ධ්‍යාන. මේ ලෞකික ධ්‍යාන. ඒකේ ලෞකික ධ්‍යානය අර්ථනා પ્રાપ્ત වූ එකක්මයි අනිත් එක ධානංග භේදේන ධානංග භේදේන පංචධා පංචවිධං හෝති. ඒ ධානංග භේදේන ධානාංගයන්ගේ භේදේන ධානාංගයේ කිය විතක්ක විචාර පීති සුඛ ඒකග්ගත. ධානාංග පහ. ඒ ධානාංග භේදයෙන් තමා රූපාවචර සිත ඒ නැත්තම් ඒ රූපාවචර කුසලය රූපාවචර කුසලය පස්සදා රූපන්නේ. පස්සදා රූපාවචර කුසලය පස්සදා පහක් තිබෙනවානේ. ප්‍රථම ධ්‍යාන කුසලය, ද්විතිය ධ්‍යාන කුසලය, තෘතිය ධ්‍යාන කුසලය, චතුර්ථ ධ්‍යාන කුසලය, පංචම ධ්‍යාන කුසලය කියලා පහක් දක්වන්නේ. පහක් දක්වන්නේ ධානාංගයන්ගේ භේදෙන් ධානාංගයන්ගේ යෙදීමේ භේදය. මුල් ධානයට මුල් ධාන කුසලයට තිබෙනවා ධානාංග පහක්. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතාව. දෙවෙනි ධානයට ධාන කුසලයට පිළිදෙන්නේ ධානාංග හතරයි. විචාර පීති සුඛ ඒකග්ගතාව. තුන්වෙනි ධාන කුසලයට පිළිදෙන්නේ පීති සුඛ ඒකග්ගතාව කියන ධානාංග තුනයි. හතරවෙනි එකට සුඛ ඒකග්ගතාව කියන ධානාංග දෙකයි. පස්වෙනි එකට උපේක්ෂා ඒකග්ගතාව කියන ධානාංග දෙකයි. එතකොට ධානාංගයන්ගේ බෙහෙදෙන් තමා රූපාවචර කුසලය පස් දැදෑරුම් වන්නේ. ඒ රූපාවචර කුසලය පිළිබඳව දැනගත යුත්තේ කුමක්ද? ඒක භාවනාමය. වෙන විදිහකින් උපදවන්නට බෑ. වෙන විදිහකින් උපදවන්නට බෑ අපිට කාමාවචර කුසලයක් උපදවා ගත හැකි. පාරේ එක පැත්තක සිට අනිත් පැත්තට ය아가න්නට අමාරුවෙන් සිටින කෙනෙකුට තම කරුණාවෙන් ඉදිරිපත් වෙලා ඒ තනත්තාට ඒ ස්ථානයට යා ගන්නට උදව් කිරීමක් යම් Taman කළොත් හොඳ සිතින් එවිට Tamanට උපදිනවා කාමාවචර කුසල් සිතක්. ඒ විදිහට උපදවා ගන්නට පුළුවන් එකක් නෙවෙයි ධ්‍යාන කුසල. ඒ වගේ ඒ ධ්‍යාන කුසලයේ භාවනාවෙන් උපදවන්න. රූපාවචර කුසල. ඒ ධානංග භේරේන පංච විධං හෝති. ඊළඟට අරූපාවචර කුසලය. අරූපාවචර කුසලය එයත් මනෝ කර්මයක් තමයි. තථා අරූපාවචර කුසලංච මනෝ කම්ම. ඒ වගේම සම්පි භාවනාමය. එයත් භාවනාවෙන්ම උපදවා ගත යුතුයි. භාවනාමය අපනාපත්. අර්ථනා ප්‍රාප්තමයි. එතකොට ඒ කරුණු සියල්ලම රූපාවචර කුසලයට කියන ලද කරුණුමයි. භාවනාමයයි අර්පණා પ્રાપ્ત. ඊතාවතර කුසලයට කියන ලද කරුණ වලට වඩා වෙනස් කාරණයක් කියනවා ඊළඟට. රූපාවචර කුසලය පස්වැදෑරුම් වූයේ ධානාංග දෙකේ. අරූපාවචර කුසලය සතර වැදෑරුම් වෙනවා මොන දෙකෙන්ද ආලම්බන දෙකෙන්. අරමුණේ දුරු. එතකොට ඒක දැනගත යුතුයි. රූපාවචර කුසලයයි අරූපාවචර කුසලයයි ඒ කුසල් උපදවා ගැනීමේදී තියෙන සමානකම් තිබෙන. එකක් භාවනාවෙන් උපදවා ගත යුතු බව ඒ දෙකටම සාධාරණයි. ඒ ඒ කුසල් දෙවර්ගයේම අර්පණා ප්‍රාප්තයි. ඒ දෙකේ වෙනසක් තියෙන්නේ රූපාවචර කුසලය පස්වැදෑරුම් වෙනවා ධ්‍යානාංග හේදෙන් අරූපාවචර කුසලය සතර වැදෑරුම් වෙනවා ආරම්මන හේදෙන් ඒක අපි චිත්තකාංගෙහිදීම ඉගෙන ගත්ත සංග්‍රහ ගාථා දෙකක් පිළිද පංචධා ධාන භේදේන රූපාවචර මානසං පුඤ්ඤපාත ක්‍රියා භේදා පං පංච දස ධා භවේත ඒ රූපාවචර කුසලයේද ඒ කියන්නේ පංචදා ධාන භේදේ රූපාවචර මානස රූපාවචර ස්ථිත ධාන භේදයෙන් ධාන භේදයෙන් පස්වදෑරුම් වන්නේය පංචදා ධාන භේදේන රූපාවචර මානස පුඤ්ඤපාත ක්‍රියා භේදා සං පංචදස දහ භගේ කුසල්ය විපාකේ ක්‍රියාය කියන මේ භේදයෙන් නැවතේය පසළොස් වැදෑරුම් වන්නේය. රූපාවචර කුසල් විපාක ක්‍රියා වශයෙන් රූපාවචර සිත් තියෙනවානේ 15ක්. ඒතර රූපාවචර සිත් ධ්‍යාන භේදයෙන් පස් වැදෑරුම් වන්නේ කුසල් විපාක ක්‍රියා කියන මේ භේදයෙන් 15ක් වෙනවා. අරූපාවචර සිත් පිළිබඳව එන සංග්‍රහ ගාථාව ආලම්බන ප්‍රභේදේන චතුධා රූපමානසං පුඤ්ඤපාතක්‍රියා භේදා පුනද්වා දසධා ත්‍රික ආලම්බන පබ්බේදේන ආරම්භණයන්ගේ ප්‍රභේදයෙන් චතුධා රූපමානසං අරූපාවචර සිත සතර බැදෑරුම්ගේ පුඤ්ඤපාත ක්‍රියා භේදා කුසල්‍ය විපාකේ ක්‍රියාය කියන මේ ભેදයෙන් පුනද්වාදස භාතිකං නැවත දොළොස් බැදෑරුම් වන්නේය ඒ අනේ විදිහට සම්පි භාවනාමයන් අපනාපත්තං ආලම්බන භේදේන චතුබ්බිධං හෝති එන එක පාත ඊළඟට ඒ සංග්‍රහය වෙයි එන කරුණම කියනවා නම් එක්ක කුසලකම් එක්කා කුසලකම්ම උද්දච්ච රහිතං අපාය භූමියන් ප්‍රතිසන්ධින් ජනේති මෙහි කියන ලද කර්ම ප්‍රධාන වශයෙන් දැන් දෙකකට බෙදත හැකියි. දැන් මෙතෙක් අපි කීව ඒවා කර්ම වශයෙන් දෙකකට බෙදත හැකියි. මොනවද? අකුසල කර්ම, කුසල කර්ම. ඒ අකුසල කර්ම, කුසල කර්ම කියන මේ දෙකෙන් එක්ක අකුසල කම්ම උද්දච්ච රහිත අපාය භූමියන් ප්‍රතිසන්දි ගන්නවා. උද්දච්ච සංපයුක්ත සිත හැර වූ අකුසල කර්මලු. උද්දච්ච සංපයුක්ත සිතින් කෙරෙන අකුසල කර්ම ප්‍රබල අකුසල කර්ම නොවේ. ඒ නිසා අපාය භූමියවල ප්‍රතිසන්දියක් දෙන දෙන්නට බෑ. ඉතිරි අකුසල සිත් 11න් සිදු කරන කර්ම වලින් ඒවා අපාය ප්‍රතිසන්දී ගෙන දෙනවා. ඒ නිසා ඒ උද්දච්ච සංපයුක්ත සිත හැර ඉතිරි අකුසල් අපාය භූමියන් ප්‍රතිසන්දින් ගනී. අපාය භූමියෙහි ප්‍රතිසන්දිය උපදවයි. ඒකට අපාය භූමි කියන ඒවා අපි හතරක් ඉගෙනගෙන තිබෙනවා. නිරය, පිරියක්, പ്രേත, අසුර කියලා. මෙන්න මේ ගන්ධී ප්‍රතිසන්දිය උපදවයි. පවත්‍යං පන සබ්බම්පි ද්වාදස විධාන. මේ ප්‍රතිසන්දිය දුන්නාට පසු ප්‍රවෘත්ති කාලයේදී ඒ අකුසල අකුසල් සිත් 12ම ප්‍රවෘත්ති විපාක උපදවන. ඒකයි පවත්යන් පන සම්බම්පි ද්වාදස විධාන. ඒ සියලුම 12 වැඩෑරුම අකුසලයෝ ප්‍රවෘත්ති විපාක උපදවයි. සත්තා කුසල පාකානි සම්බත්තාපි කාම ලෝකේ රූප ලෝකේ ච යතහරහන් විපස්සම් සත්තා කුසල පාකාරී. අකුසල විපාක සිත් හත. ධනවා කුසල විපාක සිත් හත අහේතුක සිද්ධාතේ මුලින්ම කියගෙන හත. උපේක්ෂා සහගත චක්කු විඥානය, සෝත විඥානය, ධාන විඥානය, දුක්ඛ සහගත කාය විඥානය, උපේක්ෂා සහගත සපටිච්චනේ, උපේක්ෂා සහගත සම්පීර්ණය කියලා දැක්වෙන ඒ අකුසල විපාක හත. සබ්බත්ථාපි හැම විටම හැමතත් කල්ම කාම ලෝකේ රූප ලෝකේ කාම ලෝකයේහි රූප ලෝකයේ යතරහං යතරහං කියන වචනේ සුදුසුයි සුදුසු පරිදි කියන එකමයි ඒ කියන්නේ යතරහ සුදුසු පරිදි විපර්කම් විපාක වශයෙන් උපදී කියන එක. ඒ මොකද ඒ කුසල අකුසල විපාක හත කාම ලෝකෙහි ලැබෙනවා. දැන් අපිට අපි ගන්න අපි කාම ලෝකයේ නිකම් දුර්ගතියේ නෙවෙයි ඉන්නේ සුගතියේ ඉන්නේ. මේ කාම ලෝකයේ සුගතියයි. මනුෂ්‍ය ලෝකයේ නැත්නම් මිනිසෙක් හැටියට ඉපදෙසෙයි. අප අතීතයේ සිදු කර තිබෙන අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් මෙහිදී අපට මේ අකුසල විපාක හත ලැබෙනවා. චක්කු විඥාන ලැබෙනවා. අනිෂ්ඨ රූප දැකීම වශයෙන් සෝත විඥාන ධාන විඥාන ජීවහා විඥාන කියන මේවා ලැබෙනවා ඒ ඒ අනිෂ්ඨය ශබ්ද ගන්ධ රස පොත්හබ්බයන් ලැබීම වශයෙන් ඒවා දැන ගැනීම අරමුණු කිරීම වශයෙන් උපදනා වූ විපාක සිත අකුසල විපාක ඒවා පිළිගැනීමේ සම්පටිච්ඡණය ඒවා තීරණය කිරීමේ සම්පීඩණය ඒ වගේම මේ සම්පීඩණය එබඳු සිත්යක් එබඳු සිත් හටගත්ත සිත් වීතියක අවසාන සිත් වශයෙන් සදාරම්මන කෘත්‍යනොත් ඒ සම්පීඩනය උපදිනවා. අන්න එහෙම ඒ කාම ලෝකයේ ඒව විපාකයි. රූප ලෝකයේ රූප ලෝකයේ විපාකරන ඒක තමයි සුදුසු පරිදි කියන්නේ. රූප ලෝකයේ රූපී භක්මයකට අනිෂ්ඨ රූපයක් දක්නට ලැබුණොත් අදම් විටක මිනිස් ලෝක බලන අවස්ථාවක් තිබෙනවා. මිනිස් ලෝකෙ පැමිණෙන අවස්ථාවක් තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දක්නට එන පැමිණෙන අවස්ථාවක් තිබෙන්නේ. එහෙම අවස්ථාවකදී වුවත් ඒ තනත්තාගේ ඇසේ අනිෂ්ඨ රූපයක් දක්නට ලැබුණා. ඒ අකුසල විපාක අකුසල විපාක චක්කු විඥානයි. අමිහිරි ශබ්දයක් අනිෂ්ඨ ශබ්දයක් අසන්නට ලැබුණොත් අකුසල විපාක සෝත විඥාන. ඉතින් අකුසල විපාක චක්කු විඥානය හෝ සෝත විඥානය ලැබුණා නම් සම්පටිච්ඡනියත් අකුසල විපාක. සම්පීර්ණයත් අකුසල විපාක. ඒ විදිහට ලැබෙන්නේ. ඒක යථාරහන් කියේ සුදුසු පරිදි. කාම ලෝකේ රූප ලෝකේ. එත්තා කුසල කම්මං කම්ම මුද්දච්ච රහිතං අපාය භූමියන් පටිසන්ධින් ජනේති. පවත්තියන් කන සම්බම්පි ද්වාදස විදං. සත්තා කුසල පාකාන සබ්බත්තාපි කාම ලෝකේ රූප ලෝකේ යකාරහං විපස්සම්ති කාමවචර කුසලම්පි කාම සුගතිය නේව පටිසම්භිනි ගනේ ඒ කාමවචර කුසලයද කාම සුගතියෙහිම ප්‍රතිසන්ධි ජනේති ප්‍රතිසන්ධිය උපදවයි ඒක කාමාවචර කුසලය රූප ලෝකයේ ප්‍රතිසන්ධි දෙන්නේ නැහැ එහෙම නැත්නම් අපායෙහි ප්‍රතිසන්දිගෙන වෙන්නේ නැහැ. සමහර විටක බොහොම ලස්සර කුරුල්ලෙක් වගේ සතෙකු දැකලා නැත්තම් මේ ඒ වගේම ලස්සන ශරීරයක් ඇති ওই සතුන් ඉන්නවා නොඑක් වර්ණවත් සමහරකට හිතෙන්නට බැරි නෑ ඒ සතා කරපු පිනක් නිසායි කියලා මේ. එහෙම ඉතිලා ඉන්නේ. නෑ. ඒ සතර පායෙක්වත් තියෙගෙන දෙන්නේ අකුසලයේ. අකුසල කර්ම. ඒතර කුසල කර්මයෙන් කාමාවචර කුසල කර්මයෙන් කාම සුගතිය. කාම සුගතිය කියන විට මේ සුගතියේ කියන මිනිසුන්ට දක්නට ලැබෙන සතුන් ඒ කාම සුගතියේ නෙවෙයි යොවුන්නේ දුර්ගතියේ. ඈ දුර්ගතියේ. ඒ නිසා ඒ ඒක තේරුම් ගන්න. කාමාවචර කුසලම්පි කාම සුගතිය නේව පටිසන්ධිත. තථා පවත්‍යංච මහා විපාකානි ඒකට ප්‍රවෘත්ති කාලයේ ප්‍රතිසන්දිය දීම ගැන මේ කියන්නේ. කාමාවචර කුසලය කාම සුගති වීම ප්‍රතිසන්දිය දෙන දෙයි. ඊළඟට පවත්තියම් ඒ ප්‍රවෘත්ති විපාක වශයෙන් එන්නේ මොනවාද? මහා විපාක අට. අටා පවත්තියන්ච මහා විපාකා. මහා විපාක අට ගෙන දෙනවා. ඒකත් ගන්න තෝරේ මහා විපාක ගෙන දීමත් සුදුසුපත්. හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයෙන් උපන් එහෙම නැත්නම් ත්‍රි හේතුක ඕමක කුසල කර්මයේ උපදුණු ඒ කාම සුගතියේ උපදුණු අපි ගන්න මිනිසෙකුට වුණා විපාක වශයෙන් ඥාන සංප්‍රයුක්ත විපාක ලැබෙන්නේ නැහැ. විපාක වශයෙන් ලැබෙන්නේ ඥාන විප්‍රයුක්ත විපාකත් අර ආහේතුක විපාක. එහෙමයි ලැබෙන්නේ. තථා පවත්‍යංච මහා විපාකානි අහේතුක විපාකානි පන අත්තම්පි අත්තපි සබ්බතාපි කාම ලෝකේ යතරහං පච්ඡන් අහේතුක විපාක අතද ප්‍රවිතන කාම ලෝකෙහි සුදුසු පරිදි විපස්සම් සුදුසු පරිදි කියේ චක්කු විඥානයක් ඇති වෙන්නට අවස්ථාවක් පැමිණි කල්හි ඉෂ්ඨාරම්මණයක් ඉදිරිපත් වුණාම ඒ ඉෂ්ඨාර ඉෂ්ඨ රූපාරම්මණය දකින්න උපදනා චක්කු විඥානය කාමාවචර කුසලයක අහේතුක විපාකයෙන් ඒකට අහේතුක කුසල විපාකයක් උපදින්නේ. ඉතින් ඒ පිළිගැනීමෙන් ඇතිවන්නේ සම්පටිච්ඡනය කුසල විපාක සම්පටිච්ඡ. ඒ තීරණය කරමින් උපදනා වූ සම්තිරණය අතමිටක සෝමනස සම්තිරණයක් වෙන්නත් පුළුවන්. අතමිටක උපේක්ෂා සම්තිරණයක්. ඒක කුසල විපාක. අන්න ඒ විදිහට. අහේතුක විපාකාන් කරන අත්‍යති ඒ කියේ අහේතුක කුසල විපාක. අතද සබ්බකාපි කාම ලෝකේ ච යතරහං විපච්ඡන් සුදුසු පරිදි විපාක දෙන දෙයි. තත්තාපි ති හේතුක උක්කත්තං කුසලං ති හේතුකං පටිසම්භින් දත්වා පවත්තේ 16 විපාකාරි විපච්ඡති. මා කී කරුණුමයි මේ කියන්නේ. තත්තාපි එයු ති හේතුකං උක්කත්තං කුසලං ති හේතුක උත්කෘෂ්ඨ කුසලය. ති හේතුකං පටිසම්භින් දත්වා ති හේතුක ප්‍රතිසම්භියද්දී පවත්තේ ප්‍රවෘත්ති කාලෙහිදී සෝත විපාක ආදී විපච්ච විපාක 16 විපාක වශයෙන් ලැබේ ගෙන දෙයි. ත්‍රි හේතුක මෝමකං ත්‍රි හේතුක ඕමක කුසලයේද ද්වි හේතුක මුක්ඛපංච ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයේද එක්කසලන් ද්වි හේතුකං ප්‍රතිසන්දින් දත්තා ද්වි හේතුක ප්‍රතිසන්දියක් දී තවත් ඒ ප්‍රති කාලයේදී ද්වි හේතුක රහිතාදී හේතුකය හැර හේතුක විපාක හැර ද්වාදස විපාකාදී පච්චති විපාක 12ක් විපාක වශයෙන් ලැබේ. එතකොට හේතුක මොමකං පන කුසල හේතුක ඕමක කුසලයේ වනාහි අහේතුකමේව පටිසන්ධින්දේති අහේතුක ප්‍රතිසන්ධියක්ම දෙයි. අහේතුක වූම ප්‍රතිසන්ධියක් දෙයි. අහේතුක මේව කියේ එකයි. අහේතුකම් ඒව අහේතුක වූම ප්‍රතිසන්ධින්දේති ප්‍රතිසන්ධියක් දෙයි. තවත් ඒ ප්‍රවෘතියෙහිදී අහේතුක විපාකා මේව විපස්සති. අහේතුක විපාකයන්ම ලැබේ. විපාක වශයෙන් ලැබේ. විහෙතුක ඕමක කුසල ඈ අහේතුක ප්‍රතිසන්ධියක් දීලා ඒ අහේතුක විපාකවම උපදවන. අසංකාර සසංකාර විපාකාන් නපච්චති සසංකාර මසංකාර විපාකාන්ති චේතන අසංඛා ඒ දාතාව අසංඛාරං සසංඛාර විපාකාන් පච්චති සසංකාර මසංකාර විපාකාන්ති චේතන සමහරෙක් කියනවායි අසංඛාරික කුසලයෙන් අසංඛාරික විපාක මිස සසංඛාරික විපාක දෙන දෙන්නේ නැත ඒ වගේම සසංඛාරික කුසලයෙන් සසංඛාරික විපාකයක් නිසා අසංඛාරික විපාකයක් දෙන දෙන්නේ නැත ඒක මට මට මතාන්තරයක් ඒ අනුරුද්ධාචාර්යින් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ. ඒ මොකද ඒ විපාක සිත් අසංඛාරික වීමට හා සසංඛාරික වීමට කරන ලද කුසලයේම නෙවෙයි හේතු වන්නේ. ඒ අවස්ථාවලදී ඒ සිත් අසංකාරික වීමට සසංකාරික වීමට හේතු වෙන තව කරුණු කියනවා. ඒ කර්ම කොටගෙන ඒවා අසංකාරික සසංකාරික වෙනවා. මිසක අර කරන ලද කුසලයේ නිසාම හොවා ඒක වෙන්නේ නැtei කියලා. ඒ නිසා තේසං ද්වාදස පාකානි දසත්තක යථාර්ථමං යථාවිකානුසාරේන තථා සම්භව මුතිස. මේ තේසං ද්වාදස පාකානි දස අත්තක යථාර්ථමං යථා වුත්තානුසාරේන යථා සම්භව මුදිස. එද මේ කියන ලද 12 මේ ආදී විපාක ඒකං ද්වාදස පාසානි දසත්ථච යථාචමං යථා වුත්තානුසාරේන යථා සම්භව මුදිසේ දැන් ලැබෙන විපාක විපාක සුදුසු පරිදි ගන්නටයි ඒ කියන්නේ ධාතාවෙන් කියන්නේ ඒක සමහර සමහර දා අපි කියුවා මේ කාමාවචර කුසලය ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසලයෙන් ඒක උත්කෘෂ්ඨ වුණොත් හේතුක ප්‍රතිසම්පියක් දීලා ප්‍රවෘත්ති කාලයේදී විපාක 16ක් උපදවනවා ඒ වගේ ඒ පිළිවෙල ගන්නට ඕන දැන් ඒ 16ක්ම උපදවන්නට බෑ විහෙතුක ප්‍රතිසම්පියක් ලැබුණ තැනට එයාට එතකොට ලැබෙන්නේ 12ක්. අහේතුක ප්‍රතිසන්දියක් කාම සුගතිය අහේතුක ප්‍රතිසන්දියක් ලැබූ කෙනෙකුට ඒ සහේතුක විපාක ලබන්නට බෑ. එතකොට ලැබෙන්නේ අහේතුක විපාක පමණයි. ඒ විදිහට ගන්නට ඕන. ඊළඟට රූපාවචර කුසලයේ ගැන කියනවා රූපාවචර කුසලං කන පතම ඥානං ඥානං පරිත්තං භාවිත්වා භක්ම පාරිපද්‍යේසු උපජ්ජಂತಿ. ඒ වලේ සිටින් ගන්න රූපාවචර කුසලේ වනාහි ඒ එතකොට කුසලයේ කියනවනේ ප්‍රථම ධ්‍යානය කියලා එකක්. ඒ ප්‍රථම ධ්‍යාන පරිත්තං භාවිත්වා. පරිත්තං භාවිත්වා කියන්නේ සල්ප වශයෙන් වැඩිවෝ. භක්ම පාරිපද්‍යේසු උපජ්ජಂತಿ. දැන් ධ්‍යානයක උපදවාගත් පමණින් ඒ තැනත්තා ඒ ධ්‍යානය හොඳටම දියුණු කළයි කියන්නේ නැහැ. ඒ ධ්‍යානයේ හොඳටම දියුණු කිරීම සඳහා නැවත නැවත නැවත නැවත ඒ ධ්‍යානයට සමවැදීන් වශයෙන් නිතර පුරුදු කරන්නට පුරුදු කරලා බලවත් බවට පමුණවා ගන්න. දැන් ඡන්දාදිය දුබල ඒ ධ්‍යාන ධර්ම ධ්‍යාන බලවත් වීමට හෝ ඒ බලවත් නොවීමට කරුණු තමයි අර අධිපති නාමයෙන් දැක්වෙන නැත්නම් ඉද්ධිපාද නාමයෙන් දැක්වෙන ධර්ම. ඡන්ද, චිත්ත, විරිය, වීමංස කියලා හතර. ඒ දුර්වල වූ ඡන්දාදිය හේතු කොටගෙන උපදවාගත් ධානය පරිත්‍යාග කරනවා. මධ්‍යම කර්මයෙන් ඒවා ඇති කරගත්ත ඒවා දිනු කරගත්ත තැනත්තාගේ ඒ ධ්‍යානය මධ්‍යම ධ්‍යානයක්. ඒ ඊටාම හොඳට දිනු කළ තනත්තාගේ ධ්‍යානය ප්‍රණීත එකක්ද. එතකොට ධ්‍යාන උපදවන කෙනෙකුගේ වත්. ඒ ධ්‍යානය පිළිබඳව තියෙනවා විශේෂයක්. විශේෂයක්. අපි ගනිමු කෙනෙක් තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා ප්‍රථම ධ්‍යානය උපදවලා තියෙනවා. නමුත් ඒ තුන් දෙනා ඒ ප්‍රථම ධ්‍යානය වඩලා ඇති කරගෙන ධ්‍යානසිත තියෙනවා. ඒ ධ්‍යානසිත තිබූ පරිණින් ඒ තුන් දෙනාටම ඒ ධානයෙන් ගෙනදෙන විපාක සමානයි කියන්නට බෑ ගෙනදෙන ස්ථානයන්ගේ වශයෙන්. එතකොට ප්‍රථම ධානය උපදවාගත් තැනත්තා බැවින් ඒ ප්‍රථම ධානයේ විපාකේ නොපිරිහි කාලක්‍රියා කළොත් ප්‍රථම ධාන භූමියේ ප්‍රතිසන්දිය ලැබෙනවා. ප්‍රථම ධාන භූමි තිබෙනවා භූමි වශයෙන් එක තලයක පිහිටි ස්ථාන වශයෙන් තුනක් තිබෙනවා. ඒ තමයි භක්ම පාරිසජ්‍ය ධක්ම පුරෝහිත මහා පරිත්ත වූ ප්‍රථම ධානයේට මධ්‍යම ප්‍රථම ධානයෙන් ගෙනදෙන විපාකය ගෙන දෙන්නට බෑ. ඒ තරම් ශක්තියක් නැහැ. ඒ නිසා ඒ ප්‍රථම ධානයේ පරිත්ත වශයෙන් ගඩු කනක්කාහට ලැබෙන ප්‍රතිසන්දිය කොහිද? ධක්ම පාරිසංචය. මධ්‍යම වශයෙන් ඒ දියුණු කළ වැඩි උතනත්තාහට ලබන ප්‍රතිසන්දිය භ්‍රම පුරෝධිතෙහි ඒක ප්‍රනීත වශයෙන් වැඩි උතනත්තාහට ලබන ප්‍රතිසන්දිය මහා භ්‍රම අන්න ඒ විදිහට වෙනසක් තිබෙනවා පරිත්තං භාවිත්වා භ්‍රම පාරිසජ්ජේසු මජ්ජිමං භාවිත්වා භ්‍රම පුරෝහිතේසු පනීතං භාවිත්වා